තෙරුවන් සරණයි. අපි අද කතා කරන්නේ සතර සතිපට්ඨාන සූත්‍රයේ දේශනාවක්. අපි මේ වෙනකොට ඉන්නේ ධම්මානුපස්සනා කාණ්ඩේ සත්‍යපබ්බේ මේ මාර්ගාංග සම්බන්ධයෙන් තමයි කතා කරගෙන ඉන්නේ. අපිට අද කතා කරන්න තියෙන්නේ සම්මා වායාම කියන මාර්ගාංගය ගැන. ඉතින් විශේෂයෙන් දැනගන්න ඕනේ මේ සම්මා වායාම කියන කොටසේදී අපි ප්‍රධාන වශයෙන් උලුප්පල කතා කරන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය සම්බන්ධයෙන්. ඒක මේ සතිය කියන ගුණය ඉස්සරහින් තියාගෙන ප්‍රායෝගිකව පුහුණු වෙද්දි කොහොමද මේක සම්බන්ධ වෙන්නේ කියන එක. ඉතින් අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ සතිපට්ඨානය කියන එක පුරුදු කරගෙන එද්දී මේ සතිපට්ඨාන භාවනාවේදී යෝගාවචරයාට කායානුපස්සනා කොටසේ ඉඳලා ධම්මානුපස්සනා කොටස දක්වා එනකොට යෝගාවචරයා වීරිය කියන එක අත්දකින්නේ වෙනස් විදියකට. ඒ කියන්නේ වීරිය කියන්නේ පරිණාමය වෙන දෙයක්. භාවනා ක්‍රමේ සතිපට්ඨාන භාවනා ක්‍රමේ මුලදී අත්දකින්න වීරිය නෙමේ මැදදී අත්දකින්න වෙන්නේ. ඊට වැඩිය හාත්පසින් වෙනස් විදිහකට අගදී අත්දකින්න වෙන්නේ. එතකොට සමහර විට මේක විස්තර කරද්දී භාගතුන් වහන්සේ වුණත් කර්මස්ථානාචාර්යවරු වුණත් වෙනස් වෙනස් විදියකට එක එක තැන්වල දේශනා කරන්නේ මෙන්න මේ හේතුව නිසා එක එක තැන්වලදී යෝගාවචරය අත්දකින්නේ එක එක විදියකට. එතකොට මේක සුතමේ වශයෙන්වත් අඩු ගානේ මේ ගැන හරියට වැටහීමක් නැති අයට මේක තේරුම් ගන්න බෑ. ඒගොල්ලෝ මේක පටලව ගන්නවා. ඉතින් අර සාමාන්‍ය සම්ප්‍රදායානුකූල පොතේ දැනුමක් තියෙන කෙනෙකුටත් මේක තේරුම් ගන්න ලේසි නෑ. එතකොට අපි මේ ගැන මුලින්ම විස්තරයක් සතිපට්ඨාන දේශනා මාලාව ආරම්භ කරද්දී ආතාපි ගුණය විස්තර කරන තැනත් යම්කිසි විස්තරයක් සඳහන් කරලා තියෙනවා. ඔබට ඒ දේශනාව ඇහුවොත් ඒ විස්තර ටික ලබා ගන්න පුළුවන්. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ මේ නිවන් මඟ හෙළිකිරීමේදී සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා දෙයක් අපි අහලා තියෙනවා පොතේ. එතකොට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල වැඩිම වාර ගණනක් ඉදලා තියෙන චෛතසිකය තමයි මේ වීරිය. ඒක සතර සම්‍යක් ප්‍රධාන වීරියවල තියෙනවා. ඊට පස්සේ irdipaada ධර්මවල තියෙනවා. ඉන්ද්‍රිය ධර්මවල, බල ධර්මවල, බොජ්ජංග මාර්ගාංගවල වශයෙන් සඳහන් වෙනවා. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ මේක අහලා ලස්සනට පහදලා දෙනවා. ඉන්ද්‍රිය ධර්මවල ගත්තත් මේ වීරියට ඉස්සරහින් තියෙන ශ්‍රද්ධාව පිටිපස්සෙන් තියෙන සතිය. එතකොට වීරිය කියන එක හට ගන්න අපිට මුලින්ම ශ්‍රද්ධාව අවශ්‍යයි. එතකොට වීරියට පස්සේ තමයි අපිට සතිය කියන එක ඔප්නංව ගන්න පුළුවන් සතිය කියන එක ක්‍රියාවත් කරන්න පුළුවන් වෙන්නේ අන්න ඊට පස්සේ. එතකොට මේ සතිපට්ඨාන භාවනා ක්‍රමේදී මේ ධම්මානුපස්සනා කොටස මේ අවසාන මාර්ගාංග කොටස දක්වා එනකම්ම වීරිය කියන එක මෙච්චර කීප තැම්පලක මේ යෙදලා තියෙන මේ වීරිය එයාගේ මුහුණු වෙනස් කරමින් එයාගේ වෙස් මුහුණු වෙනස් කරමින් අයින් කරමින් මේ නිවන් මඟ යන යෝගාවචරයට උදව් කරනවා. ඒ කියන්නේ මේක පරිණාමයක්. වීරිය කියන චෛතසිකය පරිණාමයට ලක් වෙනවා. එතකොට අපි කියවනේ මේ වීරිය ගැන කතා කරද්දී අපිට සතර සම්‍යක් ප්‍රධාන වීරිය ගැන තමයි කතා කරන්න තියෙන්නේ කියලා. එතකොට ඒ සතර සම්‍යක් ප්‍රධාන වීර්යවල පළවෙනියටම තියෙන්නේ අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගන්හාති පදහති කියලා. එතකොට මේකේ සඳහන් වෙන්නේ මේ ඉපදුනේ නැති දැනටමත් හට නොගෙන තියෙන අකුසල චෛතසික අකුසලයන් සම්බන්ධයෙන් තමයි කතා කරන්නේ. දැනටමත් හට නොගෙන තියෙන අකුසලයක් හට නොගෙනම තියාගන්න නම් අපි ඒකට කැමැත්තක් ඇති කරගන්න ඕනේ. චන්දං ජනේති. මේ කැමැත්ත කියන එක කුසල ඡන්දය. ඒ කියන්නේ භාවනා කරන්න කලින් මේ යෝගාවචරයට සුතමේ වශයෙන් මේ ගැන යම්කිසි වැටහීමක් එන්න ඕනේ. ඉතින් ඒ වගේම මේ වගේ වැඩක් කරන්න කැමැත්තක් තියෙන පිරිසක් ආශ්‍රය කරන්නත් ඕනි. එහෙම නැත්නම් මේකට කැමැත්ත එන්නේ නැහැ. කැමැත්ත එන්න පැහැදිලි දේශනයක්. පැහැදිලි වශයෙන් සුතමේ ඥානයක් අපිට එන්න ඕනේ. මේ කම්මැලිකම ඇති වෙන දේශනයක් නෙමෙයි අපි අහන්න ඕනේ. වීරිය ඇති වෙන දේශනයක් තමයි අපි සාමාන්‍යයෙන් අහන්න ඕනේ. අපිට සාමාන්‍යයෙන් අහන්න ලැබෙන්නේ වීරිය උපදින දේශනා නෙමෙයි. අපිව කම්මැලිකමට අරගෙන යන සංසාරයට ඇදගෙන යන වීරියක් උපද්දවන ඉතින නැති මේ ෂේප් න්‍යායෙන් නිවන් දකින්න යන බණ තමයි අපිට අහන්න ලැබෙන්නේ. ඉතින් මේ වීරියක් හට ගන්න වීරිය කළ යුතුයි. දෙයකට කියන හැඟීම ඇතිවන දේශනා අපිට අහන්න ලැබෙන්නේ ඊටාම කලාතුරකින්. නැත්තම් අපිට මේ සංසාර ගමනට යන්න මේ නිවන කියන එක මේ ජීවිතේ බෑ. මතු ජීවිතයක තමයි මේක සාක්ෂාත් කරන්න පුළුවන් කියලා මේක කල් දාන්න පුළුවන් බණක් තමයි අපි ගොඩක් වෙලාවට අහන්නේ. ජනප්‍රිය බණ තමයි ඒවා. එහෙම ඇහුවට අපිට මේ වීරිය එන්නේ නැහැ. ඒ නිසා අපිට වීරිය එන්න කැමැත්ත ඇති වෙන්නේ නැහැ. මේ චන්දන් ජනේති කියන කොටසනේ අපි කතා කරන්නේ කැමැත්ත හට ගන්න ඕනි මුලින්ම වීරිය කරන්න ඕනි මම මේක මේ ජීවිතේ සාක්ෂාත් කරන්න පුළුවන් දෙයක්. කියන විශ්වාසය ඒ කියන දැක්ම වෙනස් වෙන විදිහේ දේශනාවක් අපි අහන්න ඕනි ඇහුවොත් ඔන්න අපිට මේක කරන්න පුළුවන් කියන විශ්වාසයත් එක්ක ඔන්න යාට වීරියක් කරන්න කැමැත්තක් ඇති වෙනවා ඊළඟට තියෙන්නේ වායමති කියන කොටස. ඉතින් අර ඡන්දය කියන එක හටගත්තට පස්සේ තමයි අපිට වෑයම් කරන්න කැමැත්තක් එන්නේ. මොකක් හරි උත්සාහයක් ගන්න හිතෙන. ඉතින් මේකට ලොකු සාංශය හරි ලස්සන උපමාවක් කියනවා. මේ වාහනයක් පදවන මිනිස්සෙකුට එයා වාහනේ අරන් යද්දි පාරෙන් පිට පැනලා වැරදි පාරකට වාහනය ගත්තොත් එයාට අවස්ථාව තියෙනවා. එයාට නිදහස තියෙනවා 100%ක් හරි පාරට වාහනය ගන්න. එයාට ඒ අවස්ථාව 100%ක්ම තියෙනවා. ඒක කරන්න පුළුවන් දෙයක්. ඒ වගේ තමයි අපිට මේ ඡන්දය හටගන්න. කැමැත්ත ඇතිවන දේශනාවක් අහනකොට සමහරවිට අපේ ට්‍රැක් එක වැරදි වෙන්න පුළුවන්. අපි යන්නේ වැරදි පාරක වෙන්න පුළුවන්. අපි දැනට අනුගමනය කරන්නේ වැරදි ක්‍රමවේදයක් වෙන්න පුළුවන්. අපිට තාම හරි පාර අහුවෙලා නැති වෙන්න පුළුවන්. නමුත් මේක ඇහුවට පස්සේ අපි අහනකනොත් අපි පව් කරන මිනිස්සු වෙන්න පුළුවන්. අපි අකුසල් කරන මිනිස්සු වෙන්න පුළුවන්. අපි වැරදි කරන මිනිස්සු වෙන්න පුළුවන්. හැබැයි අපිට ඇහුවට පස්සේ කැමැත්තක් ඇති වුණොත් විශ්වාසයක් ආවොත් අපි යන වාහනේ හරි පාරට අපිට ගන්න පුළුවන්. ඒකට උත්සාහයක් ඕනි. අපි අරගෙන ඉන්න වැරදි පාරෙන් අපිට අයින් වෙන්න පුළුවන්. සෑම කෙනෙකුටම මේ අවස්ථාව තියෙනවා. එහෙම නැති එකක් නැහැ. ඉතින් අපිට සාමාන්‍යයෙන් අපි මේ සතිය කියන එක නැති හැම වෙලාවකම අපි සාමාන්‍යයෙන් ඉන්නේ මත් වෙලා වැරදි පාරවල. ඉතින් මේ සතිය කියනක ගන්න තමයි මේ වීරිය ඕනේ. ඉතින් සතිය සඳහා වීරියක් යොදන හැම වෙලාවකම අපි ඒ මරණින්දෙන් අයින් වෙනවා. සිහිය නැති හැම වෙලාවෙම අපි ඉන්නේ මරණින්දක මත් වෙලා ඉන්නේ. ඉතින් මේ සතිය යොදන්න වීරිය ඕනේ. ඉතින් මේ වීරියත් එක්ක සතිය යෙදුවාම අපි අර ගිනින්ද ගිහින් ඉන්න මරණින්දෙන් අවදි වෙනවා, මත් බවින් අවදි වෙනවා. ඉතින් ඔය කියන වෑයම අවශ්‍යයි. ඉතින් සාමාන්‍යයෙන් මට මතකයි ලොකු සාංශි ගොඩක් තැන්වල හරි ලස්සන වාක්‍යයක් කියනවා. මේ ගොඩාක් අය එන්නේ නම් භාවනා මධ්‍යස්ථාන වලට බුදු වෙන්න කියලා හිතාගෙන හැබැයි වැඩි වෙලා යන කලින් ඒගොල්ලෝ බුදිනවා. ඒ කියන්නේ මේ බුදියන්න හෝ බුදු වෙන්න බලපාන්නේ එක චෛතසිකයයි ඒ තමයි වීර්ය චෛතසිකය. වීර්ය කියන එක නැති හැම වෙලාවකම අපි බුදිය ගන්න තමයි යන්නේ. හැබැයි ඒක ඒ එක චිත්තක්ෂණයකින් මේක බුදු වෙන පැත්තට මනස ප්‍රබුද්ධ කරන පැත්තට මනස අවදි කරන පැත්තට හරවන්න පුළුවන් වීර්ය කියන චෛතසිකයට හරවපු ගමන්. ඉතින් ඒ කියන වෑයම අපිට අවශ්‍යයි. මේ කියන වැඩේ ඉස්සරහට කරගෙන යන්න. අන්න ඒ වෑයම ගත්තට පස්සේ තමයි විරියං ආරබති කියන ගුණය එන්නේ. ඒ කියන්නේ ආරම්භක ධාතු වීරිය කියලා. වීරිය විවිධ ක්‍රම භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ ආරම්භන ලද වීරිය කියන එක එන්නේ ඔන්න එතකොට හරි පාරට වාහනේ දාගත්තට පස්සේ අපිට මේක දිග ගමනක් අරගෙන යන්න සිද්ධ වෙනවා. වීරය කරන්න සිද්ධ වෙනවා මේක අත නෑර ඉස්සරහට යන්න මේ ආපු පාර දිගේ. ඉතින් ඒ පාරේ යද්දී වැරදි වැරදි තමයි අපිට යන්න තියෙන්නේ. වැරදෙනවා. හැබැයි වැරදෙන හැම මොහොතකම නැවත යෝගාවචරයට නැගිටින්න පුළුවන් ධෛර්යය එනවා. ධෛර්යය ගන්න නැවත නැවතර සුතමේ වශයෙන් දේශනා අහන්න ඕනේ. ඒ මේ ගමන යන වීරිය සහිත පිරිසක් ආශ්‍රය කරන්න ඕනි. මොකද යෝගාවචරය හරියට මේ ලෝක දෙකක් අතර ලෝක දෙකක් එක්ක ලෝක දෙකක් අතර දෝලණය වෙන සටනක තමයි ඉන්නේ. ලෞකික ලෝකයෙන් ලෝකෝත්තර ලෝකයට shift එක ගන්න මාරු වෙන සටනක ඉන්නේ යෝගාවචරය. එතකොට මේ වර එක ලෞකික ලෝකෙට ආයෙ වැටෙනවා, ආයෙ ලෝකෝත්තර පාරට වැටෙනවා, ආයෙ ලෞකික පාරට වැටෙනවා. එහෙම ගමනක් මේකේ තියෙන්නේ. නමුත් ගොඩාක් අය හිතනවා අපි මේ භාවනා කරන්න පටන් ගත්තාම ගත්තු තැනම රහත් වෙන්න ඕනි කියලා. එහෙම ප්‍රශ්න අහනවා සමහරු. ඒ මේ සුතමේ ඥානය ගැනවත් අඩු ගානේ හරියට මේ පාර අතපත ගාලවත් නැහැ. නමුත් මේක බල ඒ මේක පටන් ගන්නකොටම රහත් වෙන මනසක් ඉල්ලන්න එපා. එහෙම එන්නේ නැහැ. ඒවා මේ පොසිබල් නෑ ඒවා මේ සුරංගනා කතා. ඒ වගේ දේවල් ඒවා මිනිස්සු අර ශ්‍රද්ධාවෙන් හදාගත්තු දේවල්. මිනිස්සු හිතනවා භාවනා කරන්න පටන් ගත්තම් ආයේ කෙලෙසයක් එන්නම බෑ. එහෙම එකක් මේ ප්‍රායෝගික මාර්ගයේ නැහැ. ඒ නිසා අපි මේක පටන් ගත්තු පමණින් නිවන් දකින්නේ නැහැ. කෙලෙස් නැති වෙන්නේ නැවත නැවත කෙලෙස් උපදිනවා. ඒ කියන්නේ නිවන තියෙන්නෙම කෙලෙස් තියෙන දැනක. භාවනාව කියන්නේම කෙලෙස් එක කරන ගනුදෙනුවක්. අපේ අය හිතන් ඉන්නවා කෙලෙසයක් නැති දැනක භාවනාවක් තියෙන්නේ කියලා. පේනවද එතකොට දෘෂ්ටියම කොච්චර වැරදිද කියලා. භාවනාව නම් කෙලස් තමා. කෙලස් නම් භාවනාව තමයි. එච්චරයි. එතනින් එහාට දෙයක් නැහැ අපි හිතන හිතුවට. ඒ නිසා මේකට බැස්ස ගමන්ම මේක කෙලවර වෙන්නේ නැහැ. එතකොට මේක වැටි වැටි යන ගමනක්, වැරදි වැරදි යන ගමනක්. එතකොට මේකට මේ යෝගාවචරය මේක තනිව මේ දේශනයක් අහලා ඡන්දයක් පහල කරගෙන වෑයමක් කරගෙන තමයි මේ ආරම්භක වීරයක් පටන් ගත්තේ. ඉතින් මේම කරගෙන යද්දී එයාට වැටෙන වෙලාවකට උදව්වක් කරනවා නම් උදව්වක් එන්නේ මේ පාරට බහැපු කෙනෙක් ගෙන් විතරයි. ඒ වගේ අය ඇසුරු කරන්න ඕනි කියන්නේ අන්නේ නිසායි. මොකද ඒගොල්ලන්ගේ පිහිට අපිට අනිවාර්යෙන්ම අවශ්‍යයි. එහෙම නැති වුණොත් අපිට වෙන අනවශ්‍ය අයගේ ආශ්‍රයයට ගියොත් අපිට මේ ගත්ත උත්සාහයත් අතරමඟ නතර වෙන උපදෙසක් තමයි ලැබෙන්නේ. එහෙම ඒවා තමයි වර්තමානයේ ගොඩක් තියෙන්නේ. මොකද මිනිස්සු තමන් මේ ප්‍රායෝගික පුහුණුවට ආවට පස්සේ ඒකේ මොකක් හරි වැරද්දක් වුණොත් උපදෙස් ගන්නේ කිසිම කිසිම ප්‍රායෝගික අත්දැකීමක් නැති මිනිසුන්ගෙන් අරගෙන වැරදි තැනින් උපදෙස් ගන්න ගිහිල්ලා අන්තිමට තමන් ගත්ත උත්සාහයත් අතරමඟ අතහරින විදිහ උපදෙසක් තමයි අන්තිමට ඒගොල්ලන්ගෙන් එන්නේ කුකුසක් පහළ වෙන උපදෙසක් තමයි අන්තිමට එන්නේ. ඒ නිසා අපි ආශ්‍රය කරන්න ඕනේ මේ මේ විදිහේ සැබෑ වීරයකට බැහැපු පිරිසක්. එතකොට අපිට අමාරුවේ වැටිච්ච වෙලාවකට ඒගොල්ලන්ගේ උදව්වක් උපකාරයක් අපිට ලැබෙනවා. ඉතින් මේ අරමන ලද වීරය කියන එක මේ නූපන් අකුසල් නූපදවා ඉන්න යන මෙහෙයුමේදී අරමන ලද වීරිය කියන එකට එක ආවට පස්සේ ඒක ඒ තැනට අපේ මනස ගත්තට පස්සේ අපිට සිද්ධ වෙනවා එහෙම පිරිසක් ආශ්‍රය කරන්න සහ නැවත නැවත වැටි වැටි යන ගමනක් තියෙන්නේ කියන එක දැනගෙන විශ්වාසයෙන් ඉස්සරහට යන්න. එතකොට අපි දැනගන්න ඕනේ මේ වීරිය සම්බන්ධ අදාළ කතා, විරියාරම්භ කතා කියන ඒවා භාවනා කරන්නේ නැති අයට කිසිම රහක් නැහැ. ඒගොල්ලෝ මේ දේශනා අහන්නවත් කැමති නැහැ. ඔබ වුණත් නිකමට බලන්න අන්තර්ජාලය කියන එක අද ඕන තරම් ප්‍රසිද්ධයි. මේ ප්‍රායෝගික පුහුණුවට අදාළව මේ ජීවිතයේදීම මේක ඉවර කරන්න පුළුවන් කියන ප්‍රායෝගික පැත්ත පෙන්නලා දෙන වීරය කළ යුතු පැත්තක් පෙන්නලා දෙන දේශනා අහනවාද කියලා මිනිස්සු ඒවා අහන්න කැමති නැහැ. බලන්න මේ වීරය කරන්නේ නැතුව අර ෂේප් න්‍යායෙන් නිවන් දකින්න කියන දේශනා අහන්න කී දෙනෙක් ඉන්නවද කියලා. ඒ නිසා අපේ ලොකු සංසය කියනවා මේ ලෝකයේ අති බහුතරය මැද්දේ මේ අරඹන ලද වීරයක් සහිතව මේ මේ මේ නිවන් මඟ මේ ජීවිතයේදීම කෙලවර කරන්න ඕනි කියලා මේ වීරිය අතට අරගෙන මේ ගමන යන්නේ ඊටාම සුළු පිරිසයි. ගොඩක් අය යන්නේ නැහැ. ඒ නිසා අපි දැනගන්න ඕනේ හැම පිරිස අල්පයි, බොහොම සුළු පිරිසයි ඉන්නේ. ඒ භාවනා කරන්නේ නැති අයට ඒ දේශනා රහක් නැහැ. වැඩකුත් නැහැ. නමුත් භාවනා කරන කෙනෙකුට මේ පාරට බහැපු කෙනෙකුට විරියාරම්භ කතා නැතුව බැරුව යනවා. ඒගොල්ලන්ට ඒව අත්‍යවශ්‍ය වෙනවා මේ මනස නැවත නැවත උත්සාහවත් කරගෙන ඉස්සරහට යන්න. ඉතින් අපේ ලොකු සාංශයට ලස්සන වාක්‍යයක් දේශනා කරනවා. මොකද බුදුරජාන් වහන්සේ කියන්නේ පාරමී පුරණ කාලේ ශ්‍රේෂ්ඨ වීරයක් තිබුණු උත්තමයන් වහන්සේ කෙනෙක් තමන්ගේ ජීවිතෙන් මේක ඔප්පු කරලා පෙන්නවා. ඉතින් අදටත් මේ අවුරුදු 2600 ගාණක් ගිහිල්ලත් ඒ භාග්‍යතුන් වහන්සේ උගන්වපු මේ මග යන්න වීරය කරන බහුතරයක් පිරිස ඉන්නවා. එතකොට අවුරුදු 2600 ගාණක් ගිහිල්ලත් මිනිසුන්ගේ හිතට මේ තරම් ධෛර්යයක් මේක කරන්න ඕනි කියලා වීරයක් ඇති වෙන්න තරමටම භාගතුන් වහන්සේගේ ජීවිතයෙන් ආදර්ශයෙන්ම උන්වහන්සේ වීරය ගැන පෙන්නලා උන්වහන්සේ දේශනා කළා තියෙනවා ඒ ඒ විශ්වාසනීය වචනයට ඒ වීරය කුළු ගන්වන දේශනා ශෛලියක් තිබුණු නිසා තමයි අදටත් මෙච්චර කාලයක් ගිහිල්ලත් මිනිසුන්ට පිරිසකට හරි වීරය ඇති වෙන්න මේක කරන්න. ඉතින් ඒකෙන් අපි තේරුම් ගන්න ඕනේ කවදාවත් කම්මැලියෙකුට ශාක්‍ය පුත්‍රයෙක් වෙන්න බෑ කියන එක. ශාක්‍ය පුත්‍රයෙක් ශාක්‍ය දුහිතෘවක් වෙන්න නම් අපිට මේ අරඹන ලද වීරිය තියෙනුනේ අපි ලොකු සාංශ කියන්නේ බුබ්බඩකම තියෙන මිනිසුන්ට. කම්මැලිකම තියෙන මිනිස්සයන්ට කවදාවත් ශාක්‍ය පුත්‍රයෙක් ශාක්‍ය දුහිතෘවක් වෙන්න බෑ කියලා. ඉතින් ඒ නිසා අපි මේ වැටි වැටි යන ගමනේදී නැවත නැවත නැගිටගෙන නැගිටගෙන ඉස්සරහට යන්න අපිට විරිය ආරම්භ කතා කියන එක නැවත නැවත ආශ්‍රය කරන්න සිද්ධ වෙනවා. එහෙම චරිත ආශ්‍රය කරන්න සිද්ධ වෙනවා. ඊළඟට චිත්තම් පග්ගන්හාති කියන වචනය. ඒ කියන්නේ අපි මේ දැන් වැඩක් අතට අරගෙනනේ තියෙන්නේ. කරගෙන යන ඉස්සරහට ආරම්භක වීරියෙන් මේ ගත්තු වැඩේ අත නෑර අරන් යන එක තමයි මේ චිත්තම් පග්ගන්හාති කියන ගුණයෙන් මනසේ ඇතිවෙන මේ ගුණයෙන් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මේ ගත්තු වැඩේ අතරමඟදී බාධක හමුවේ අතහරින්නේ නැතුව දිගට අරගෙන යෑම තමයි කරන්න ඕනේ. ඒක කරගෙන යන්න නම් අතරමඟදී කුසීතකම් එනවා. කම්මැලිකම් එනවා. මේක අතහරින්න ඕනි කියලා හිතෙන වාර අනන්තයි. මොකද ඒ තරම් බාධක තියෙන්නේ. හැබැයි ඒ ඒ තැනකදී ඒ සිතුවිල්ල අපි අඳුන ගන්න ඕනේ. කුසීතකම මේක අතහරින්න ඕනි කියලා එන හැඟීම. මේක දැක දැක දැන දැන තමයි අපි මේ ගමන යන්න ඕනි. අන්නේ නිසා අපිට ගුරුවරයෙක් ඕනේ. එතකොට ගුරුවරයාට අපි වාර්තා කළ යුතු ඒ නිසායි නැවත නැවත කමටහන මේ විදියට කුසීත කමෙන් හිත පහුබයිද්දී මේ ගම මේ වැඩේ අතාරින්න ඕනි කියලා මේ ගමන යන්න බෑ දැන් ඇති කියලා මේක අතාරින්න හිතෙද්දී අපිට මේකේ වීරිය ඇති කරගන්න ගුරුවරයෙක් ඕනි. ඉතින් මට එක සමහරු එවලා තියෙනවා මේ ප්‍රශ්න. ඒගොල්ලෝ අහලා තියෙනවා මේ භාවනා කරන අධ්‍යාත්මික මගට බැස්සහම කරදර සෑහෙන්න වැඩි. දැන් මට මේ භාවනා මාර්ගයේ අධ්‍යාත්මික මග ගැන විශ්වාසෙත් නැති වෙලා ඒ නිසා මට අතාරින්න හිතෙනවා මේ නාංශ. ඒ නිසා මට ආශිර්වාද කරන්න ඕන මේ කරදර ටික නැති වෙන්න කියලා. ඉතින් හිතාගන්න බෑ මේ මිනිස්සු මේ නිවන් මඟ යනවා කියලා හිතාගෙන ඉන්න මොකක්ද කියලා මේ ඒගොල්ලෝ හිතනවා නිවන් මඟට බැස්සාම කරදර නැති වෙන්න ඕනි කියලා. ඒගොල්ලෝ හිතනවා ආශිර්වාදයක් කරාම මේක ඉවර වෙයි කියලා. එහෙම ඒ ඒ තරම්ම ලදබොළඳ සිතක් තියෙන කෙනෙකුට මේක ලේසි නෑ කරන්න. මේක කවදාවත් කරදර නැති පාරක් නෙමෙයි. පිරිනිවන් පානතුරුම අපිට බාධක තියෙනවා, කරදර තියෙනවා. මේක පහුබහින්න හිතෙන වාර තියෙනවා. නමුත් මේක අතහරින්න හිතෙන්නේ මිනිස්සු මැජික් උත්තර බලාපොරොත්තු වෙනවා. මිනිස්සු හිතනවා මේ මැජිකල් වර්ල්ඩ් එකක් සුරංගනා ලෝකයක් නිර්මාණය වෙයි අධ්‍යාත්මික මගට ආවහම ඉතින් ඒක නැත්තම් මොකටද මේ නිවන් මඟ කියලා ඉතින් අතාරිනවා. ඒ කියන්නේ මේකට බැහැලා තියෙන්නෙම ලෞකික පරමාර්ථයෙන්. මිනිස්සු මේකට බැහැලා තියෙන්නෙම මොකක් හරි දෙයක් බලාගෙන يعني හුදු ගනුදෙනුවක් කරන්නේ. ඒගොල්ලෝ මේ දේවල් අතහරින්න ආව නෙමෙයි. දේවල් මොනවයි ළඟා කරගන්න ඇවිල්ලා තියෙන්නේ. එතකොට තමයි අර මානසිකත්වය එන්නේ. ඉතින් ඒ නිසා මේ අපි ගුරුවරයෙක් ආශ්‍රය කරන්න ඕනි අර කුසීත හිත එනකොට නැවත ඒක උත්සාහවත් කරගත යුතුයි විශේෂයෙන්ම උත්සාහවත් කර ගන්නවාට වැඩිය මෙතනදී ගුරුවරයා ගාවට යන්න කලින් එයාට කරන්න දෙයක් තියෙනවා ඒ තමයි කුසීත හිතය හඳුන ගන්න ඕනේ කම්මැලි හිත තීන මිද්ද හිතය හඳුන ගන්න ඕනේ ඒක ගැන ධම්මානුපස්සනා කොටසේ නීවරණ පබ්බේ දේශනයක් කරලා තිනවා. ඔන්න ඔයගොල්ලන්ට ඒක අහන්න පුළුවන්. කොහොමද මේ තීන මිද්දේ කියන එක අඳුනගන්නේ? කොහොමද ඒකත් එක්ක ගනුදෙනු කරන්නේ කියලා. ඊළඟට තමයි පදහති කියන එක. ඒ කියන්නේ ජය කනුව පෙනි පෙනී ඉන්න යෝගාවචරයෙක්. එයාට පෙනෙනවා. නමුත් අතහරිනත් හිතනවා වෙන්න පුළුවන්. නමුත් අවසානය දක්වා එක්ක ජීවිතේ එක්ක මරණය එක්ක නිවන එක්ක මරණය කියලා අර ජය කනුව පෙනිපෙනි ඉස්සරහට යන්න එන ගැම්ම ඉස්සරහට යන්න එන ධෛර්යය උත්සාහය උනන්දුව මොන දේ වුණත් මේක අවසානය දක්වා රැගෙන යනවා කියන පදහම් වීරය තමයි මෙතනදී පදහති කියන තැනට එන්නේ. ඉතින් එතකොට තේරෙනවා ඇති මේ කාරණා ටිකේදීම වීරිය කොච්චර වෙස් ගන්නවද කියලා පරිණාමය වෙනවද කියලා මේ ක්‍රමයට මනස වැඩ කරනකොට තමයි නූපන් අකුසල් නූපදවා තියාගන්න පුළුවන් මනසක් හැදෙන්නේ. කියන්නේ මේ වීරියත් එක්ක තමයි සතිය කියන එක වැඩ කරන්න පටන් ගන්නෙ. එතකොට නූපන් අකුසල් නූපදවා ගන්න නූපදවාගෙන ඉන්න තැනට මනස ගන්න එකේදී හරි ලේසි ආපු ආපු අකුසලයක් අයින් කරනවට වැඩිය එන්න කලින්ම මේක පරිස්සම් කරගන්න එක හොඳයි. නමුත් ලේසි නෑ. <clears throat> මේක කරන්න පුළුවන් සමහර වෙලාවල් එනවා. භාවනා කරන අය දන්නව ඇති. සමහර දවස් තියෙනවා, සමහර පරයන්ක තියෙනවා, සමහර සක්මන් තියෙනවා. හරි ලස්සනට පෙළ ගිහිලා යනවා. ඒක ලොකු සාංශ දේශනා කරනවා. අන්න ඒ වෙලාවට අනුග්‍රහ කරන්න ඕනේ. අනිත් සියල්ල පාව දෙන්න ඕනේ මේ මොහොත වෙනුවෙන්. මොකද ඒ වගේ අවස්ථා කලාතුරකින් එන්නේ. එහෙම ඒකට හේතු තියෙනවා. හේතු තමයි ධාතු ගුණ බලපානවා, දේශ ගුණේ බලපානවා, ආහාර ප්‍රශ්න බලපානවා, මානසික තිබුණු තත්ත්ව බලපානවා. ඉතින් ඔය ඔක්කොම හරියට සමබර වුණු මොහොතවල් එනවා. එතකොට අපි දැනගන්න ඕනේ මේ වෙන මොකවත් වෙනුවෙන් අර ලස්සනට පෙළ ගහිලා එන මොහොත පාව දෙන්නේ නැතුව අනිත් සියලුම දේවල් පාව දෙන දැනගන්න ඕනේ මේ මොහොත වෙනුවෙන්. මොකද එහෙම අවස්ථා ලැබෙන්නේ කලාතුරකින්. එතකොට එහෙම අවස්ථාවක් ආවහම අපි ඒකට කාලය දීලා ඒකට කැප වෙලා වැඩ කරන්න ඕනි. එතකොට මේ ඉපදිච්ච අකුසලයක් අයින් කරන්න යනවට වැඩිය නූපද නූපන් අකුසල් නූපදවාගෙන තියාගන්න උත්සාහ ගන්න එක හරි සාර්ථකයි. ඒකට අපි කියන්නේ හෙදකම. වෙදකමක් කරන්න යනට වැඩිය හෙදකම ලේසි හොඳයි. ඉතින් මේ පදහති කියන මට්ටමට වීරිය වැඩිලා තියෙන යෝගාවචරයාට තේරෙනවා මේ මට්ටමට ආවහම මේ කිසිම වීරයක් උත්සාහයක් නොගෙන ඔහේ කාමයටම කාලය මිඩංගු කරන මිනිසුන් තමන්ට ලැබුණු මනුෂ්‍ය ආත්මය නිකාං විනාශ කරගෙන නිස්කාරණය ගෙවන මිනිසුන් හිස් මිනිසුන් වගේ දැනෙන්න පටන් ගන්නවා. නමුත් ඒගොල්ලන්ට කියලා වැඩක් නැහැ. තේරුම් ගන්න බෑ. ඉතින් මේ මේ වගේ මට්ටමකට වීරයවන්ත මනසක් හදාගත් යෝගාවචරයට සසර ගමනේදී බෝසත්වරු පවා දෙවිවරු බ්‍රහ්මයෝ පවා නමස්කාර කරනවා. නමුත් අපි ලොකු සඳහන් කළා තියෙනවා ගොඩක් තැන්වල උන්වහන්සේ ගලකු ස්වාමීන් වහන්සේ දේශනා කරලා තියෙනවා. උන්වහන්සේ ලියපු පොතකත් උන්වහන්සේ රචනා කරලා තියෙනවා ඒ කාලේ. ඒ කියන්නේ මගේ ලොකු සාංශයේගෙත් ලොකු සාංශයේ කාලේ අපි ඉපදිලවත් නැහැ. ඒ කාලේ උන්වහන්සේ ලියලා තියෙනවා මේ පොතේ මේ අද කාලේ මෙච්චර දිවිහිමියෙන් දිවි පරදුවට තියලා භාවනා කරන යෝගාවචරයාට මේ සාමාන්‍ය මිනිස්සු කෙලපිරිච්ච padikkamakකට තරම්වත් සලකන්නේ නැහැ කියලා. ඒ මේ අපි ඉපදෙන්නත් කලින් සෑහෙන කාලයකට කලින් කියලා දෙනකොට අද අදත් එහෙම තමයි. එහෙම එහෙම සැලකිලි ලැබෙන්නේ හිතන්න එපා අගේ කරයි කියලා. මොකද බහුතරය ඉන්නේ අන්ධ වෙලා. බහුතරය ඉන්නේ කුසීත කමෙන්. බහුතරය ඉන්නේ බුබ්බඩ කමින්. බහුතරය ඉන්නේ ෂේප් න්‍යායෙන් නිවන් දකින්න හිමය නැහැ. එතකොට නමුත් මේ කියන මට්ටම දක්වා මේ වීරියෙන් ඉස්සරහට යන යෝගාවචරයට පෙනෙන හිස් මිනිසුන්ට වැඩිය නොපෙනෙන බොහෝ අය নমස්කාර කරනවා වන්දනා කරනවා අනුග්‍රහ කරනවා නමුත් මේ මේ වගේ මට්ටමකට වීරිය තියෙන යෝගාවචරයටත් ලේසියෙන් නෙමෙයි ඔහු ගමන යන්නේ ඔහු කෙලස් පේනවා වැඩි මේ යෝගාවචරයට සිහියත් එක්කන දැන් ඉස්සරහට යන්නේ කලින්ට වැඩිය තමන්ගේ කෙලස් පේනවා වැඩි ප්‍රහාණය වෙලා නැහැ පේනවා වැඩි සමහරට ඒවා නිසා නැවත නැවත වැරදි වෙනවා ඒත් වැඩ ටික අතාරින්නේ ගමන යනවා කොච්චර කෙලස් තියනවා දැක්කත් කොච්චර අත්තරදීම් තියනවා දැක්කත් එයා දිගටම වැඩ. අන්න එහෙම යෝගාවචරයට අත නෑර මේක ඉස්සරහට යන යෝගාවචරයට තමයි මේ ගමන නිමා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ කියන දේ මෙහෙම මේ පදන් වීරියක් කරලා මේක මේ ජීවිතේ ඉවර කරන්න බෑ කියලා කියන්නේ ඇත්තටම සතිපට්ඨාන භාවනාව කියන එක අහු නොවිච්චි බුබ්බඩ කම්මැලි පිරිසක්. ඒගොල්ලන්ට මේක අහු වෙලා නැහැ. ඒ නිසා ඒගොල්ලෝ කෑකෝ ගහනවා මේක වැරදි පාරක් මේක හරියන්නේ නැහැ. මේවා මේ ජීවිතේ කරන්න පුළුවන්ද කියලා. භාග්‍යතුන් වහන්සේගේ බුදුම වීම දේශනා කරපු සතිපට්ඨාන සූත්‍රය කියලා එකක් තියෙනවා කියලාවත් දන්නේ නැති මිනිස්සු. අහු වුණ අය දන්නවා මේක කරන්න පුළුවන් දෙයක් කියලා. සතිපට්ඨානය කියන එක අහු වුණ අය දන්නවා මේක කරන්න පුළුවන් දෙයක් කියලා. නමුත් ගොඩාක් වෙලාවට යෝගාවචරයා මෙහෙම වීරිය කරගෙන යද්දී මේ හරියටම මේ කියන වීරියත් එක්ක මේ ගමන යද්දී සත්පුරු ශාස්ත්‍රයත් එක්ක Tamanට හරියට බැලන්ස් කරගන්න බැරි වුණොත් මේ වීරිය කියන එක Tamanගේ හද පතුලෙන්ම ආවේ නැත්තම් ඇතුළතින්ම ආවේ නැත්තම් ගොඩාක් වෙලාවට බාහිර බාධක ළඟදී නතර වෙනවා. අර මං කලින් කියපු චරිතය වගේ තමයි. මේගොල්ලන්ගේ වීරිය ඇවිල්ලා තියෙනවා. හැබැයි පපුවට කිඳා බැහැලා නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ඒගොල්ලෝ බාහිර බාධක හමු වෙන අතර වෙනවා. බාධා කියන දේවල්, කරදර බාධා කියන දේවල් නිසා තමයි අපිට සංවේග ධර්ම පහළ වෙන්නේ. එතකොට තමයි වීරිය උපදින්නේ. ඒක වීරියට උදව් වෙනවා සංවේග ධර්ම. ඉතින් සංවේග එන්නේ කරදර හමුවේ, බාධා හමුවේ. ඉතින් අපේ මිනිස්සු මේ බාධා නැති කරන්න ආශිර්වාද කරන්න කියනවා. මගිනුත් එක්කෙනෙක් ගොඩක් අය අහලා තිබුණා ආශිර්වාද කරා. මං කිව්වා කිසිම දවසක මගේ ආශිර්වාදයක් ලැබෙන්නේ නැහැ. මේක තමන් තනිව ඉස්සරහට යා යුතු ගමනක් බාධක හමුවේ. බාධක නැති තැන අපි බුදියනවා හොඳට. ඒ නිසා අපිට සංවේගය සංසාර බය කියන එක ඇති වෙන්නෙම කරදර බාධක හැමුවේ. එතනින් තමයි අපිට වීරිය කියන එක උපදින්නේ. එතකොට මේ වීරිය කියන එක නැතුව අපිට ඉස්සරහට යන්න බෑ. එතකොට ඒ නිසා මේ බාධක නැති කරන්න තමයි ජනප්‍රිය බණ ජනප්‍රිය බුද්ධඝම වැඩ කරන්නේ. බාධක නැති කරන්න බෝධි පූජාතියයි ආශිර්වාද තියයි පින්කම් කරයි. ඒකට මේ කරදරවලට බයි. ඒගොල්ලෝ හිතනවා ඒවා මේ මේ විදිහට නොපෙනෙන බලවේගයකට පවරපුවාම අපිට කරදර ටික අයින් කළා මේ සල්මල් ලිහිපු පාරවල් හදලා තියයි නිවන් යන්න කියලා. ඊළ බලන්නකෝ හම්බෙයිද කියලා. එහෙම ලැබෙන්නේ නැහැ. ඒ ඒ වගේ මානසිකත්වයකින් කවදාවත් ඒගොල්ලන්ට වීරයක් එන්නේ නැහැ මේක මේ ජීවිතේ ඉවර කරන්න ඕනි කියලා. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ වීරයට ආසන්නම කාරණය දුක. වීරය හටගන්න ආසන්නම කාරණේ දුක. ඉතින් අපි මොකද කරන්නේ? අපි දුකට පැලැස්තර ගගා යනවා. ඒකයි අපිට මේ වීරය නැත්තේ. නමුත් දුකට සමාන වීරයට ආසන්නම කාරණේ දුක වුණත් මේක වැරදි විදිහට තේරුම් අරගෙන ඔබ මෝඩ වෙන්න එපා. අනිත් මිනිසුන්ගේ ජීවිතවලට දුක් දෙන්න. හිතන්නවත් එපා. ඒක ඒක වෙනම එකක්. මේ අපිට අනුන්ට දුක් නොදුන්නට ඕනම කෙනෙකුට ස්වභාවිකව ඕන තරම් දුක් තියෙනවා මොකද සංසාරේ ලෝකෙ ගිනි තියලා තියෙන තරමට. අපි හැමෝම ලෝකෙ ගිනි තියපු ගිනි තියලා ආපු පිරිසක්. මේ ජීවිතේ අපි සුද්ධවන්ත වෙන්න පුළුවන්. හැබැයි සසර ගමනේදී අපි නොකරපු පාපයක් නැහැ. ඒවයි රිටර්න් එක එනවා. ඒවා අපිට නවත්තන්න බෑ. එහෙම මේ හිතන්න එපා. ඒවා නැතුව ලෝකෙට ගිනි තියලා අපිට අතපිය දාගෙන නිවන් යන්න හම්බෙයි කියලා නම් හිතන්න එපා. එහෙම හම්බෙන්නේ නැහැ. අපි ලෝකෙට දීපු දුක් ටිකට account balance කරලා තමයි අපිට නිවන් යන්න වෙන්නේ. කවදාවත් හිතන්න එපා. ලෝකෙ ගිනි තියපු පමණට ඒවා අතපිය දාගෙන ෂේප් න්‍යායෙන් පගාවක් දාලා නිවන් යන්න පුළුවන්. ඒක නිසා වර්තමාන මිනිස්සු වර්තමාන ධර්මය නිවැරදි ධර්මය සෑහෙන එළියට ඇවිල්ලා තියෙනවා. හැබැයි මිනිස්සු මෝඩකමට දන්නේ නැතුව ඒවා නිසා සෑහෙන අකුසල් පුරව ගන්නවා. ගෙවන්න වෙන දවසට හැඬු කඳුලින් ගෙවන්න වෙන්නේ. මොකද දන්නේ නැහනේ. ඒ නිසා මෝඩකමට කරගන්නවා. ඉතින් හිතන්න එපා. මේ තමන් රැස් කරගන්න අකුසල්, කියන්නේ තමන් මේ අපි අකුසල් කරනවා කියන්නේ ලෝකෙට ගින්දර දෙනවා කියන එක. ලෝකෙට දුකක් දෙනවා කියන එක. ඒක බැලන්ස් කරන්නම වෙනවා ඔබට සසරින් අයින් වෙන්න හිතුණු දවසට. එතෙක් කවදාවත් ඔබට සසරින් අයින් වෙන්න ඉඩ දෙන්නේ නැහැ මේ ධර්ම නියාමයේ. ඒ නිසා අපිට දුක් එන්න ඕනේ දුකක් ළඟේ තමයි සංවේග ධර්ම හමුවේ අපිට වීරිය කියන එක හටගන්නේ. ඉතින් ওই විදිහටම තියෙනවා ඊළඟ සතර සම්‍යක් ප්‍රදාන වීරිය ඊළඟ ප්‍රදාන වීරිය uppannānaṁ pāpakānaṁ akusalānaṁ dhammānaṁ pahānāya candaṁ janīti vāyamati විරියං ආරභති චිත්තම් පග්ගන්හාති පදහති කියලා. ඉතින් දැන් මේ අපි මේ වීරියේ මේ කොටස් කැලි ටික තමයි විස්තර කරගෙන ගියේ. එතකොට අපි මේ වීරියෙන් කුළු ගැන්වුණු සිත වීරියත් එක්ක මේ සතිය තියාගෙන යද්දී පරයන්යකට ගිහිල්ලා වර්තමාන මොහොතේ හුස්මකට හිත තියාගෙන ඉද්දී අපි එන එන හුස්මට අවධානය තියනවා නම් එන එන සිතුවිල්ලට සිහිය තියනවා නම් අපිට උපන් අකුසලේ හඳුන ගන්නත් පුළුවන්. උපන් අකුසලේ හඳුනගෙන ඒක තමයි කියන්නේ කෙලෙස් වලට සිහිය තියන්න දැනුවත් වෙන්න. ඉතින් සිහිය තියපු අය දන්නවා මොකද්ද වෙන්නේ කියලා. තෙව්වහම ඒ රාගය හෝ ద్వේෂය හෝ ඒ ක්ලේශය හරියටම සිහිය වැඩිච්ච ගමන්ම එයා ටික ටික දිය වෙලා යන්න පටන් ගන්නවා. ඔකට අපේ ලොකු සාංශේ ලස්සන උපමාවක් කියනවා. ඒ තමයි මේ පහන් දැල්ලකට පිහාටුවක් අල්ලපුවම එයා ඇකිලෙනවා. අන්න ඒ වගේ තමයි සත්‍ය ආලෝකයේ ආපු ගමන් එයාගේ කෙලෙසිය ටික ටික දිය වෙලා යන පටන් ගන්නවා. එතකොට එයා මේ උපන් කෙලෙසය දකිනවා. දැකීම හරහා තමයි ඒක ප්‍රහාණය වෙන්නේ. කියන්නේ උපන් අකුසල් ප්‍රහාණය වෙනවා. සතියයි වීරියයි එකට අත්වල බැඳගෙන ඉස්සරහට යද්දී. එතකොට මේ නූපන් අකුසල් පළවෙනි එක නූපන් අකුසල් නූපදවාගෙන තියාගන්නත් මේ උපන් අකුසල් ටික ඉස්සෙල්ලා දැකලා ඉන්න ඕනේ. අපි උපන් අකුසල් ටික දැකලා දැනගෙන හඳුනගත්තොත් තමයි ඉපදිලා නැති මොනවද කියලා තේරෙන්නවත් අඩු ගානේ. එතකොට ඒකෙන් බැටකාපු චරිතෙට තේරෙනවා මේක මේ ඉපදුනාට පස්සේ අයින් කරනවට වැඩිය හොඳයි. එන්න එන්න අරමුණට එතන එතන සිහිය තියුවොත් කෙලෙසයකට හටගන්න ඉඩක් එන්නේ එයා ඒ චිත්තක්ෂණේ නිවන් දැකලා ඉන්නේ. මොකද ඒ වෙලාවේ කෙලෙස් නැහැ. චිත්තක්ෂණයකට. ඒක තමයි තදංග නිබ්බුති කියලා කියන්නේ. ඒක විස්කම්මන විස්කම්මන නිබ්බුති දක්වා අරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ චිත්තක්ෂණයකට තියපු සිහිය චිත්තක්ෂණ 2 3ක් 10 15ක් විනාඩි 10ක් 15ක් 20ක් 30ක් පැය ගණන් අපිට එක දිගට අත නෑර සති ධාරාව පවත්වන්න පුළුවන්. එන්න එන්න අරමුණට සිහිය තියෙනවා. ඒකට වීරයක් ඕනේ. අත නෑර මේක තියන්න. සිහිය තියන්න. අවදි මනස තියන්න. එතකොට ඒ මේ සතියයි වීරියයි දෙක ශ්‍රද්ධාවෙන් හටගත්තු වීරිය තමයි අපි සතිය දක්වාගෙන යන්නේ. එතකොට මේ ධර්මතා ටික එකට කැටි ගහලා තියෙනනේ එක චිත්තක්ෂණයක. එතකොට තමයි අපිට මේ සම්‍යක් ප්‍රධාන වීරියත් වීරිය කියන ಗುಣ ටික හට ගන්න විදිහට මනස පවත්න්නේ. අමුතුවෙන් මේ සතර සම්‍යක් ප්‍රදාන වීරය කරන එකක් නෙමෙයි අර ශ්‍රද්ධාවෙන් හටගත්තු ඡන්දයත් එක්ක උත්සාහයෙන් සතිය පවත්වනකොට මේ ධර්මතා ටික නිකම්ම යටින් වැඩ කරනවා. උපන් අකුසල් ප්‍රහාණය වෙනවා, නූපන් අකුසල් නූපදින්නෙත් නැහැ. ඊළඟට අන්තිමට තියෙනවා දෙකක්. ඒකේ තුන්වෙනි එක තමයි කුසල් සම්බන්ධයෙන් තියෙන ප්‍රධාන වීරිය අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තම් පග්ගන්නාදී පදහති කියලා තියෙනවා. ඒ කියන්නේ මේ එතනදි තියෙන්නේ මේ ක්‍රමයට වැඩ කරද්දී ඉපදුනේ නැති කුසල් හට ගන්නවා. ඉතින් ඒක ඒක පැහැදිලිව තේරෙනවා ප්‍රායෝගිකව සිහිය පුරුදු කරපු අයට. අපි මේ එන එන අරමුණට සිහිය තියද්දී ඉතින් කුසලය කියන්නේ සෝබන චෛතසිකයක්. ඒ කියන්නේ කුසල පැත්තේ තියෙන චෛතසිකයක්. ඉතින් සිහිය තියෙන හැම මොහොතකම හැම චිත්තක්ෂණයකම කලින් හට නොගත්තු කුසලයක් තමයි හටගන්නේ. සතිය යම් තැනකද සම්පජඤ්ඤයක අත්තල් බැඳගෙන යන මේ සතිය යම් තැනකද ඒක කලින් නොතිබී හටගත්තු කුසලයක්. ඒ ඒක හට ගන්න අපිට වීරියක් ඕනේ. වීරිය නැතුව ඒ සති දහරාව අකණ්ඩව පවත්වන්න බෑ. සති දහරාව අකණ්ඩව පවත්වන මොහොතක් ගානේ කලින් හට නොගෙන තිබුණු කුසල් ටිකක් තමයි හටගන්නේ. ඊළඟට තියෙනවා uppannānaṁ kusalaṇaṁ dhammānaṁ titiyā අසම්මෝසාය මිහියෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්ය කියලා කොටස් ටිකක්. ඒ කියන්නේ දැනට ඉපදිලා තියෙන කුසල් ටික ස්ථීරව ඉස්සරහාට පවත්වාගෙන යන්න මෝහයෙන් මුලා නොවි අතහැර ගන්නේ නැතුව ඉස්සරහාට අරන් යන්න වැඩි වැඩියෙන් තව තවත් පුළුල් කරගෙන ඉස්සරහාට අරන් යන්න භාවනාවෙන් කෙලවර දක්වා අරගෙන යන්න අපිට වෙනම වීරියක් ඕනේ උත්සාහයක් ඕනේ ඉතින් අපි සක්මන පාරයන්ක එදිනදා වශයෙන් අරමුණක් එක්ක සතිය පවත්වාගෙන යද්දී එන එන අරමුණට අකණ්ඩව සති ධාරාව පවත්වද්දී හරියටම අරමුණට එල්ල වෙලා සිහිය පිහිටලා තියෙද්දී ඔබට තේරෙනවා ඇති මේ සම්‍යක් ප්‍රධාන වීරය හතරම එකම චිත්තක්ෂණයක සිද්ධ වෙනවා. ඒකට අමුතුවෙන් වෙහෙසෙන්න ඕනේ. අපිට ඕනේ ශ්‍රද්ධාවෙන් විශ්වාසය ඇති කරගෙන වීරියෙන් උනන්දු හදාගෙන සිහිය පවත්වන එක විතරයි. එතකොට මේ සම්‍යක් ප්‍රධාන වීරිය ටික එනවා. ඉතින් ඔය ඔක්කොම ටික ඉවර වෙනවා. තීන මිද්දය එක මොහොතකට එළියට ආවොත් එහෙම. තීන මිද්දෙන් කරන්නේ අපිව කම්මැලි කරනවා, පස්සට ඇදලා තියනවා. ඉතින් ඒකට පිළියම් කලින් මම කියපු සඳහන් කරපු දේශනාවේ සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ තීන මිද්දයට යට නොවි දුර්වල දිය වෙන මානසිකත්වය හටගන්නේ නැතුව ගත්තු වැඩේ ඉස්සරහටම අරගෙන යනවා නම් අපි එතන එතන කරන වැඩේ සම්බන්ධයෙන් ප්‍රීතිය හටගන්නනි මනසේ. සතුටක් එනෝනේ. ප්‍රීතියෙන් ඉස්සරහට යන්න පුළුවන් නම් ඔන්න අපිට මේ තීන මිද්දයට යට වෙන්නේ නැතුව වැඩ කරන්න පුළුවන්. ඉතින් මේ තීන මිද්දේ කියන එක හිත මිදෙන එකක්, හකුලන එකක්. ඒ හැකිලිච්ච මිදිච්ච හිත රත් කරලා ඉස්සරහට ගන්න තමයි අපිට ආතාප වීරිය ඕනේ. ඉතින් හිත ඉතින් ඒකට මේ හිත හැකිලෙන එක අඳුන ගන්න ඕනි. ඉතින් ඒක ගැන කලින් වීඩියෝ එකේ සඳහන් කරලා තියෙනවා. ඔබට ඒකේ තොරතුරු තියෙයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට සම්මා වායාමය නිවැරදි උත්සාහයක් ගන්න පුළුවන් වෙන්නේ. එතකොට අර කලින් කියපු සම්මා දිට්ඨියෙන් නිවැරදි දෘෂ්ටි හදාගෙන නිවැරදි සංකල්පනාවෙන් සීලයට ආපු චරිතයට දැන් එයාට කැමැත්තක් හට ගන්නවා මේක ප්‍රායෝගිකව පුහුණු වෙන්න. ඡන්දය හට ගන්නවා මේ තැනට. කියන්නේ මුලින් කියපු ප්‍රඥා සීල කොටස් සම්පූර්ණ වුණු මාර්ගාංගවල ප්‍රඥා සීල කොටස් සම්පූර්ණ වුණු කෙනෙකුට සුතමේ වශයෙන් මේක ඇහුණාම යාට වීරයක් හට ගන්නවා කැමැත්තක් එනවා ඡන්දයක් එනවා මේක කරන්න. ඒ හරහා එයාට වීරය කියන සම්මා වායාම කියන කොටස සම්පූර්ණ වෙනවා. ඉතින් අද කතා කරේ ගැන අපි කොහොමද සම්මා වායාමයෙන් පස්සේ ඊළඟට සම්මා සතිය තියෙන්නේ? අපි ඒ ගැන ඊළඟ දේශනාවෙන් කතා කරමු. තෙරුවන් සරණයි.